එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් 600ක් ලකුණෙන් බලයට පත්වෙච්ච නායකයෙන් ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා ඒ කොඩි අරගෙන යන ගමනේදී සැබෑ විදියට පෙනී හිටනවද නැද්ද කියන කාරණා. චන්ද්‍රිකා මැතිණීට තිබුණු විරෝධය ඒක රටට ප්‍රදර්ශනය වුණා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාමාන්‍යයෙන් ගමේ ඉඳලා ශ්‍රී ලංකා නිෂ්පක්ෂී ඉහළම තනතුරට ආපු කෙනා විදිහට අපි කියන්නේ මීට වඩා ටිකක් ලිබරල් වාදී, රැඩිකල් වාදී ප්‍රවේශයකට යන්න ඕන ජනාධිපතිවරයෙක් විදිහට ප්‍රශ්න ඇති. එහෙම යෑමේදී මොද වෙනත් පක්ෂවල ඡන්ද ආන්දෝලින් බලයටපත් වෙලා ක්‍රියාත්මක කරද්දි කොච්චර මේක ඒකාබද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැයිද කියන කාරණේ. අපි කියන්නේ දැන් රටේ ජනතාව ලෑස්ති. මේ බොරුව පරාජය කිරීම සඳහා ඕනෑම මොහොතක තමන්ගේ ජනමතය ලබා දෙන්න.